එහෙමයි. ඊළඟ ප්‍රශ්නට යන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දානය ගැන ප්‍රශ්නයකි. පළවෙනි එක අපි දානයක් දෙන විට දානය දානය ආනිශංශ බලාපොරොත්තු වී දානය දීම. දැනගෙන නමුත් බලාපොරොත්තු නොවි නොවි දීම. නොදැන දීම යන අවස්ථා තුන අතර පුද්ගලයාට ලැබෙන ආනිසංස වල වෙනස කුමක්ද? කුසල් සිතේ ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත බව. ඉහත පළමු හා දෙවන අවස්ථා දෙකේදී වෙනස් වෙනවාද? දැන් මෙහෙමයි අපි දැනගෙන දෙනවා කියන්නේ මොනවද දැනගෙන දෙනවද කියන කාරණය මත වෙනස් වෙනවා. දැන් අපි හිතමු මේක දුන්නහම අපිට මේකෙන් පින් සිද්ධ වෙනවා. අපිට මේකෙන් සැප ලැබෙනවා කියන එක නම් අපි දැනගන්නේ ඒක තෘෂ්ණාව ඇති වෙන්නත් හේතුවක් විය හැකියි. ඒක ප්‍රඥාව ඇති වෙන්නත් හේතුවක් විය හැකියි. ඒ නිසා දැනගෙන දෙනවා කිව්වහම අපට තීරණය කරන්න බෑ මතු පිටින් ඒ දැන ගැනීම ඒතනත්තාගේ ප්‍රඥාව වැඩෙන්නද හේතු කරගෙන තියෙන්නේ තෘෂ්ණාව වැඩෙන්නද හේතු කරගෙන තියෙන්නේ හැබැයි අපිට මෙහෙම කියන්න පුළුවන් මේක දුන්නහම අනේකාට යහපතක් වෙනවා ඒ නිසා අන්න ඒ යහපත කරන්න ඕන කියන අදහස මූලික වෙනවා එතන වඩා ශක්තිමත් කුසලයක් සිදු වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. මොකක් නිසාද? දානයේ පරමාර්ථය වෙන්නේ තමන් සතු දෙයින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපතක් කිරීම. එතකොට අනුන්ට යහපත කරන්න අවංක හැඟීමක් ඇති වෙනවා නම් මේකෙන් මට පින් සිද්ධ වෙනවා මට යහපතක් වෙනවා කියලා ලොකුවට හැඟීමක් තිබුණත් නැතත් අනුන්ට යහපත කරන්නට සිතුවිල්ල ඇතිවීම තුළ ඒතනත්තාට ශක්තිමත් කුසලයක් සිද්ධ වෙනවා කරුණාව මෛත්‍රිය පෙරදරින්. එතකොට මේ අනුන්ට යහපත කිරීම තුළ හේතුඵල වශයෙන් ඒ කුසලයේ විපාකයේ හැටියට Tamanටත් යහපතක් වෙනවා කියන එක දැනගෙන හැබැයි මට යමක් ලබන්නයි මම දෙන්නේ කියන පෞද්ගලිකාර්ථයෙන් තොරව අනුන්ට යහපත කිරීමේ අදහසින් දෙනවා. හැබැයි මේකේ මේ වගේ යහපත් විපාකයක් තියෙනවා කියලා දැනගෙන. එතකොට වඩාත් ශක්තිමත්. එතකොට කරුණා මෛත්‍රියත් ඇති වෙනවා. ඒක තවත් වඩාත් ඥාන සංප්‍රයුක්ත ගුණයකින් යුක්ත වෙනවා. ඊළඟට යම්කිසි කෙනෙකුට ඊටත් එහාට ගිහිල්ලා අනිත් කෙනාට යහපත කිරීමේ අදහසක් ඇති වෙනවා. ඒ අදහස ඇති වෙනකොට තමන්ගේ මනසේ කුසල්සිත ඇති වෙන බවක් දකිනවා. ඒ කුසල් සිත Tamange මනසේ අකුසල් දුරු කරලා කුසල් වඩවලා ක්ලේශ ප්‍රහාණය සඳහා සාධකයක් වෙන බවක් දකිනවා ඊළඟට අනිත් කෙනාට එකෙන් යහපතක් වෙනවා මේ කුසලය සසර විපාක දෙනකොට තවත් Tamanට සහ තවත් පිරිසකට යහපතක් වෙනවා මෙන්න මේ විදිහට මේ සමස්තය දකිමින් ලෞකික සහ ලෝකෝත්තර කියන දෙපසටම එහි තියෙන ප්‍රයෝගීතාවය හරියට තේරුම් අරගෙන ඒ සාධකයේ ගොඩනගනවා නම් ඒක ආධ්‍යාත්මික සංවර්ධනයට එතනත්තාට උපකාර වෙනවා දැනගෙන නිවන් දැකීම සඳහා අවශ්‍ය කුසල හැබැයි ඒකම තව කෙනෙක් කරන්න පුළුවන් මෙහෙම ඒ වගේ කොහොමද මට නිවන් දකින්න මේක හේතු වෙනවා. ඒ නිසා මම දන් දෙනවා. එතන අර මොකක්වත් නැහැ. ඒ වගේ පෙනුනට එතන තියෙන්නේ ආත්ම තෘෂ්ණාව. මගේ වැඩේ කරගන්න අනිත් කෙනාව පාවිච්චි කරනවා. දැන් මේ දුන්නෙන් පස්සේ දැන් මට හම්බ වෙනවා. මට නිවන් දකින්න පුළුවන්. මට සැප ලැබෙනවා. එතකොට නිවන් දකින්න කියලා හිතන එක හොඳයි. හැබැයි ලේබලේ හොඳ වුණාට ඇතුලේ තියෙන තෘෂ්ණාව නම් ඒක දුර්වල පින්කම. ඉතින් ඒ නිසා අපිට මතු පිටින් බැලූ බැලමට කියන්න ලේසි නෑ. දැනගෙන කරනකොට කොහොමද ඒ දැන ගැනීම තුළ තෘෂ්ණාවද උපදින්නේ ප්‍රඥාවද කියලා අපිට තීරණය කරන්න බෑ නොදැන කරනවා කියන තන්දී නොදැන කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද ඒවා වෙන වෙනම විග්‍රහ බුදුදහමේ නොදැන කියන අවස්ථා දෙකකට එකක් තමයි චේතනාවකින් තොරව අනිත් එක තමයි චේතනාව පහළ වෙලා තියෙනවා ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ දැන් චක්කුපාල හාමුදුරුව සක්මන් කරනකොට කකුලට පෑගිලා පුංචි පුංචි කෘමී සත්තු මැරෙනවා. මැරුණාට ඒක උන්වහන්සේ නොදැන කළේ. ඒ නොදැන කළා කියන්නේ උන්වහන්සේට අඩියක් උස්සලා අඩියක් තියෙනකොට කෘමියා පාගනවා කියන අදහසින් නෙමෙයි සක්මන් කරනවා කියන අදහසක් විතරයි තිබෙන්නේ. එතකොට ඇස්පේන් නැති නිසා කෘමී ඉන්නවා දැක්කේන. එතකොට ඒ සත්තු පෑගුණා. එතකොට ඒක නොදැන කියන්නේ චේතනාවක් පහළ වෙලා නැහැ කෘමීන් පෑගීම සම්බන්ධ. උන්වහන්සේගේ චේතනාව වෙන කරුණක් සම්බන්ධ. ඊළඟට තව නොදැන කියලා කියනවා දරුවෙක් අපි හිතමු කුරුමිනියෙක්ව අල්ලගෙන ඒ කුරුමිනියගේ එකින් එක අඬු ගලවනවා. ඌ නලියනවා පේනවා අඬුවෙන් අඬුව ඇද ඇද ගලවනවා. දැන් මෙතන ප්‍රාණඝාතය සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒ දරුවා මේක අකුසලයක්ද කුසලයක්ද මේකෙන් හොඳක්ද නරකක්ද කියලා ඒක දන්නේ නැහැ. ඒක වෙන ප්‍රශ්නයක්. චේතනාව ඇති වෙලා තියෙනවා. චේතනාව ඇති වෙච්ච නිසා තමයි අත ඉස්සරහට අරන් යන්න, අඬු අල්ලලා තද කරගන්න, ආපහු අදින්න, චේතනා පහළ නොවි ඒ ටික කරන්න බෑ. ඒක මේ වෙන එකක් කරන්න ගිහින් අහම්බෙන් වුණා නෙමෙයි. ඒක හරියටම දැනගෙන ඒ වෙනුවෙන්ම හිතලයි කරන්නේ. ඒතකොට චේතනා පහළ වෙලා නිසා කර්මය සිද්ධ වෙනවා. හැබැයි කර්මය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා නොදැන කිව්වහම ওই විදිහට විවිධ පැතිවල පැතිවලට යන්න පුළුවන්. දැනගෙන කරනවා කිව්වහමත් ඒක ප්‍රඥාවෙන්නත් පුළුවන්. තෘෂ්ණා පැත්තට යන්නත් පුළුවන්. ඉතින් ඒ ඒ පුද්ගලයාගේ මනසේ ඇති වෙන විදිහත් එක්ක තමයි අපට හඳුනා ගන්නට වෙන්නේ.